නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ආකෝ පඤ්ඤා තණ්හා උපද්දමානා උපද්දති පත්ත නිවිසමානා නිවිසති රූප සංහා ලෝකේ පිය රූපං සාත රූපං එක්කේසා සංහා උපද්දමානා උපද්දති එත් නිවිතමානා නිවිතති සෞරමීය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි මේ මේවාසකාණ කුප්පාකර මහත්තයෝ සම්බන්ධ කරගෙන මහා සතිපට්ඨාන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ඉන් ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ අපි රැස්ුනේ අපි යුක්තින වතාවයි. මේ වෙනකොට අපි මේ මූලික සතිපට්ඨාන තුන මාර්ග කරලා අවසාන ධම්මානුපස්සනා සතිපට්ඨානෙ ඉස්සෙන්නේ වෙනොත් දැන් සත්‍ය පබ්බයේ දෙවෙනි සමුදය සත්‍ය දුක් ආර්ය සත්‍යය හුකරගෙන සමුදය ආර්ය සත්‍යය ඉදිරිපත් කරගෙන ඒ මේ උත්තරයටයි එළඹිලා තියෙන්නේ. ඒ දුක් ආර්ය සත්‍ය විග්‍රහයේ මේ දීර්ඝ වශයෙන් විස්තර වෙන සතිපට්ඨාන සූත්‍රයේ අනිකුත් බොහෝ සූත්‍රවල තැන් තැන් වල කොටස් වශයෙන් සඳහන් වන දේවල් එක දිගට රේඛීය සම්බන්ධතාවයකින් ඉදිරිපත් කරලා තියෙනවා බොහෝමත්ම සාර්ථක ස්වරූපයකට තේරුම් ගැනීමේ පහසු ස්වභාවයකට. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මේවා ඊටාම දේශයෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් කියලා. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නට උත්සාහ කරනවා නම් මේ ජීවිතයේදී මේක සාක්ෂාත් කරගන්න ඕනෑ කියලා මේ අනිකුත් සූත්‍ර වලට වඩා විස්තරාත්මකව ක්‍රමික රේඛීය විස්තරයක් ඉදිරි අපට හමු වෙනවා. නමුත් ඒක විස්තරාත් කැමැති කැමැත්තෙන් ඉතින් ඒක ආදාර අනිකුත් සූත්‍ර මාර්ගයේ මේ එක එක පුරුක එළියට ගන්න. එතකොට ඒ වගේ සඳහන් වෙනවා මේවා අතර තියෙන මේ භාවනා ජීවිතයකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? එහෙම නැත්නම් සිල්වන්ත ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ? සමාධිමන්ත ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ? ආදි වශයෙන් විවිධ පැති වලට දිවි යන හැටි අනික සූත්‍ර සඳහන්. මේ සමුදේ සත්‍ය පාරු. නැත්නම් සමුදේ සත්‍ය විග්‍රහ කරන කෝකේ සෑම තනකදීම සාකෝ පඤ්ඤා සංහා කක්ක උපජ්ජමානා උපජ්ජති කක්ක නීතමානා නීතති. මේකෙන් තමයි මේ මාත්‍රකාට දැසගන්න තියෙන්නේ. නැත්නම් ඒක දුව පදයක් වශයෙන් දුව ප්‍රශ්නයක් වශයෙන් නැවත නැවතත් ඉදිරිපත් කරමින් ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න වාරයක් පාසා මේ කුස්නාව ඇති වෙන්න පුළුවන් නැත්නම් වෙන විදිහට කියනවා සර්වඥතා ඥානයේ වැටහෙන හැමෝටම වැටුණා වූ ඒවා වැටුණා වූ ඒවා සබ්බදා ඥානීයට වැටෙන ක්‍රමික පිළිවෙලකට එක එක පදිය ගන්න, පියවර ගන්න, විස්තර කරගෙන යනවා. අදිට ක්‍රමක්‍රමයෙන් මහමෝද ගැඹුරු වෙන්න අපි. අපි ඉදා ඒ කියන්නේ ගිය සතියේ ඉදිරිපත් කරගත්තේ අවධාන වතාවට මේ චේතනා කියන පද. මේක සංචේතනා වශයෙන් සඳහන් කරනවා. සමහර වෙලාවට සංකේතයිත ඒවා නැත්නම් සංඛත අභිසංකේතයිතං අභිසංකතං කියන පද සමාන පද වශයෙන් සඳහන් කරනවා. ඒක නිසා අපි ඒක දෙලීම සම්බන්ධ කරේ පංච උපාදානස්කන්ධවල සංස්කාරස්කන්ධය. ඉතින් අපි මේ අභිධර්ම චෛත්‍යික බෙදලා දක්වන ක්‍රමයට ඒ ආචාර්යවරු පවා පිළිඅර ගන්නවා. චෛත්‍යික සාකල්යයේම 52ක් තියෙනවනේ ඒ සංඥා චේතනා කියන චෛත්‍යික ගරිච්චාම අනිකුත් සියලුම චෛත්‍යිකයන් වැටෙන්නේ මේ සංස්කාරස්කන්ධ. ඒ ප්‍රධාන ආසන්න උත්සන්න চৈতසිකය තමයි චේතනාව. මේක කරන්නේ මොකද්ද? ප්‍රයෝග කරනවා සංවිධාන කරනවා. මෙහෙවන. මෙන්න මේ මෙහෙවීම තමයි අපි කුද්දලා වශයෙන් ගත්තොත් අපේ චරිතයේ වශයෙන් අපි හඳුනාගන්නේ. ඒ කුද්දලට මෙන්න මේ විදිහේ සංවිධාන ශක්තියක් තියෙනවා. මෙන්න මේ විදිහේ මෙහෙවීමක් තියෙනවා කියලා. නමුත් මේ මෙහෙවීම කවවම්ම දායකවත් නිවනට නෙවෙයි. හැමදාම මෙහෙම පවතින තාක්කල් මෙහෙවන්නේ සංසාරේ තමයි. ඒක නිසා මේ චේතනා චෛතසිකය ගැන ඉගෙන ගන්නකොට තමා පිළිබඳ සොයන් විවේචනය පූර්වකව මේ සාන්දෘෂ්ටික ධර්මයෙන් අකාලිකවම අපිට මේ ජීවිතේම සාක්ෂාත් කිරීමේ අදහසින් ගත්තොත් චේතනාව අපට සුදු පැත්තෙන් හොඳ පැත්තෙන් ප්‍රගතිශීලී පැත්තෙන් ගන්න. එහෙම නැති කෙනෙකුට ධර්මයේ කොච්චර අදාරවුවා ඒ කියන්නේ හිත යොදලා කටයුතු කළත් මේ චේතනා চৈতසිකේ තාමත් වංචනිකෝ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ ධර්මයක් සංසාරේ වඩන්න. වෙන විදිහකින් සංසාරේ වැඩෙන අනෙකුත් සංස්කාරයක් විදිහට ධර්මයක් ගන්න පුළුවන් මේක හරියට අර සාර්ථකයේදී ඉල්ලනවනම් බිල්ලෙන් අල්ලන්නේ කියලා කියනවා නැත්නම් සතා කනවා. ආ නියෝගත්වයේ වශයෙන් බලනකොට චේතනාව වංචනික වශයෙන් වැඩෙන ආකාරයක් ඍජුව මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන විදිහට වැඩ කරන ආකාරයක් දැක්වහම අර කලින් කියපු විදිහට ඒක දර්ශනයට සම්බන්ධ වෙනවා, සීලයට සම්බන්ධ වෙනවා, සමාධියට සම්බන්ධ වෙනවා, අනිකුත් ධර්ම අනිකුත් ආස්තුවරුන්ගේ එක එක ධර්ම කොටස් එක සම්බන්ධ කරනකොට වැටෙනවා කොච්චරනම් ගැඹුරක් නැත්නම් කොච්චරනම් සංකීර්ණ භාවයක් කොච්චරනම් හරි වැරදි දරගත්තොත් නමගෙන සුවගත්තේ හරියට මේක ආවෝද කිරීමෙන් ඉබේම වැටෙන තත්ත්වෙකුත් ඇති වෙනවා ඒකදී අපි ගිය සතියේ මතු කරගත්තේ යම් පාපතර දුක්ඛ දායක යම් කටයුත්තකට අපි සම්බන්ධ වෙනවා නම් නැත්නම් මම සම්බන්ධ වෙනවා නම් එතනදී චේතනා විශාල කෘත්‍යයක් ඉස්සරහ. මෙහෙවීම, යදවීම, සංවිධානය කරවීම විශාල වශයෙන් කරන නිසා විශාල ගොරෝසු කර්ම රාජ්‍යයක් වත්තා. එතකොට චේතනාම් දුක්ඛ වේකම්මම දාන කියන මූලික සමීකරණයට අනුව නමුත් මේ පුද්ගලයා ඒ බව දැන හෝ නැත්නම් ගුරුවරුන්ගේ සත්පුරුෂයන් යතර නිසා මේට වඩා හොඳයි කුසල පක්ෂේ. කුසල පක්ෂේ පාප පැත්ත කලබල පැත්ත අමතක කරලා කුසල පැත්ත මොනම දෙයක හෝ දක්ෂකම උපදවා ගන්නවා නම් අන්න ඒ අකුසල පැත්තෙන් මිදලා දක්ෂ පැත්තට යන්න යනකොට ඒ පුද්ගලයා දුක පැත්තේ ඉඳලා ක්‍රමයෙන් සුඛ පැත්තට එනවා කළු පැත්තේ ඉඳලා ක්‍රමයෙන් සුදු පැත්තට එනවා එනකොට ඒ චේතනාවල සංහිලියාවක් ඇති වෙනවා. අර තරම්ම කලා විවාද තුවන් තුවන් තේරුම්යන් ආදී විදිහට කලා විවාද කරන අනුන්ත තෝතෝ කියලා බනින්න වෙන සත්‍ය අමතක වෙලා ටිකක් චේතනා තාම වැඩ කරනවා. නමුත් චේතනාවල අනිත් වැඩි හිත් වීමක් අඩු වීමක් මේ සංහිලියාව සිද්ධ වෙනවා. මේ තමයි ඒ පුද්ගලයාට මෙලොව වශයෙන් අත්දකින්න හම්බ වෙන ලොකුම සාන්තිය. හිතේ අවිපටිසාර භාවය ඇති වෙනවා සමාධිය පැත්තට නඹුරක් ඇති වෙනවා ආන්නේ දුක පව අකුසලය අමතක කරලා දුක තප කුසල පැත්තට යනකොට මේ චේතනාවල නැත්නම් සංස්කාර කිරීමේ සංස්කරණය කිරීමේ අනුභවය ඉස්ලාම වැටෙන්නේ Tamanda මේ අතරමැද මේ අකුසලයෙන් කුසලයට, පාපයෙන් පිනට, සුදු පැත්තෙන් කළු පැත්තෙන් සුදු පැත්තට, දුක පැත්තෙන් දුක පැත්තට යන්නේ සෑම මනුෂ්‍යයා තුළම ලොකුම අවශ්‍යතාවයක් තියෙනවා. මේක තමයි සදාචාරය කියලා ගන්න, ආගම කියලා ගන්න, හැදියාව කියලා ගන්න, ආධ්‍යාත්මය කියලා ගන්න. කොයි එකටත් බොහෝම කෙනෙක් අතර මේ හොඳින් නරක වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ලොකු උවමනාවක් තියෙනවා. ඇත්තටම ඒක නෙවෙයි සරුවචනාන්සේ ලෝකේ පහළ වීමේ නැත්නම් සරුවචනාන්සේ ලෝකෙට පැමිණලා කරන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන වැඩි. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ මෙන්න මේ සැප අතහැරලා සැප දුක දෙක නැති සුඛ දුක්ඛ පැත්තට තියෙන ගැඹුර පෙන්වලා දෙන එක. නැත්නම් හොඳින් නරක වෙන් කර දැනීමට වඩා හොඳින් වඩා හොඳ තේරුම් ගැනීම. මොකද මේක පුළුවන් මනුෂයාට විතරයි. මොනම සතෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. සාජාතයෙන් එන ගතිය තමයි මේ තථාගාව තියෙන්නේ. ඒකේ කවදාකවත් වයස එක්කවත් වුණුවක් එක්කවත් ඒ සාජාතයේ වර්ධනයක් සතුන් තුල වෙන්නේ නැහැ. ඒක නිවන් දකින මට්ටමකට ගන්න බෑ. මිනිස්යා තුළ තියෙනවා හොඳ නරක දෙක වෙන් කර ගැනීමේ හැකියාව කියන මේ බාලාංශ පන්තියේ පාඩම තේරුම් ගත්තට පස්සේ හොඳින් වඩා හොඳ තේරුම් ගැනීම මේකට කියන්නේ සුඛයට පස්සේ අදුක්ඛම සුඛ සුඛ දෙක දෙක නැති තැනටපත් වෙනකොට චේතනාවල විශේෂයෙන්ම අනිත්‍යයිකෝට වඩා උතුමාකාර සංඥාවක් ඇති වෙනවා. එතෙන් තමයි යන්නාර සූම්මයිද කියන කතාව එන්නේ. එතකොට අර මුලින් වගේ තද බල කලහ විවාද වාද පටලැවිලියක් නැහැ. තමන්ගේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වල ලොකු ලොකු සංකරතා ලොකු ලොකු සංකීර්ණතා ලොකු ලොකු විෂමතා නැහැ. යම් විදිහකට හික්මීමක් ඇති වෙලා සුඛ දුක්ඛ දෙකම අතහැරලා උපේක්ෂාවට යනකොට අන්න ලෞකික වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් සමාජමය වශයෙන් දැක ගන්න පුළුවන් ඒ වගේම Tamanට වචනෙන් විස්තර කරන්න පුළුවන් ලොකු හැදියාවක් ඒ අදුක්කම සුඛයට උපේක්ෂාවට යනකොට සිද්ධ වෙනවා චේතනාවල විශාල සංඛ්‍යාවක් පිටේ මෙන්න මේක තමයි අද විස්තර කළ යුතුව තියෙන්නේ මම ප්‍රධාන වශයෙන් පිළිගන්නවා නිස්සාරණ වශයෙන් තියෙන ඕන ඔක්කොම හොඳ නරක දෙක තේරුම් කරලා දීම අපේ යුතුයකම වශයෙන් බාර ගන්න වෙනවා. නමුත් ඒක නෙවෙයි අපේ ප්‍රධාන අත්‍යන්ත කෘත්‍යය. අපිට තියෙන හොඳින් වඩා හොඳ වෙන් කර ගන්නයි. එතකොට වැඩේ Taman ළඟට එනවා. එතකොට වැඩේ වර්තමාන මොහොතට එනවා. එතකොට වැඩේ මෙතනදීම වෙනවා. වෙන්නේ නැත්නම් මෙතනදී අවදාකත් වෙනවා. දැන් වෙන්නේ නැත්නම් කවදාකවත් වෙන්නේ නැහැ. මාතුල වෙන්නේ නැත්නම් කවුරුත් තුල වෙන්නේ ආන්න මේ විදිහට මම දැන් මෙතනදී සුද්ධිය ලබන්න ඕනේ. මොකෙන්ද? මේ අනවශ්‍ය චේතනාව. අනවශ්‍ය සංස්කාරවල. අනවශ්‍ය සංස්කරණය කිරීම වලින්. මේක අර විදිහට සැප දුක නැත්නම් පව් පින් දෙකවත් හඳුනාගන්න නැති කෙනාට හිතා ගන්න අමාරුයි. සංස්කෘතික හඳුනාගත්ත කෙනා හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමදී ඉදි වෙලාමදී සූචූත වෙනකොට අන්න චේතනා පිළිබඳව ලොකු අගසීමක් තමයි ඇති කරගන්න වෙනවා. නමුත් ඒ චේතනා පිළිබඳව අඩු කරන්න හෝ උපේක්ෂා මට්ටමට ගන්න හෝ ප්‍රාර්ථනා පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඔය ලෝකේ සඳහන් කරන පින්කම් වලින් කරන්නත් බෑ ඔය වැඩේ. ඒක කරන්න නම් මේ සතිපට්ඨාන රූපේ සඳහන් වෙන විදිහට ඒ සඳහා ඇත්තා වූ මේ තාක්ෂණික එහෙම නැත්නම් මේ ඍජු රේඛාමය හෝ මොනම ක්‍රමයකට හෝ පෙන්ල ක්‍රියාපටිපාටිය හොඳට තේරුම් අරගන්න. සම්මිය දෘෂ්ටිය හොඳට තේරුම් අරගෙන ඒ අනුකටයුතු කරන්න. ඉතින් ඒ නිසා මේ එක විපස්සනා චිත්ත වීතියක් එක යෝගාවචරයේ විපස්සනා දිගේ දියුණු වේගන යනකොට මේ බුද්ධලයා පුදුම තාලෙට එහා පැත්තට මෙහා පැත්තට ආඹරලා බැදලා කපලා කොටලා සුද්ධ කරන ආකාරය බලනකොට ඉතාමත් අමාරුයි කාටත් පොදු එක ක්‍රමයක් කියලා දෙන්න. මුලදී පරින් පින වෙන් කරනකොට නරකෙන් හොඳ වෙන් කරනකොට කළුවෙන් සුදු වෙන් කරනකොට විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. ඒ මොකද මේ නොසන්ඩාල නන්නත්තර වෙලා තියෙන මේ චේතන සියල්ලම ගුණයක් ඇති කරගන්න. ඒක මහා මේ විශාල යාන්ත්‍රණයක්. ඊට පස්සේ තමයි කුසලයෙන් අධි කුසලය. සීල අධි සීල, චිත්ත අධි චිත්ත, පඤ්ඤා අධි පඤ්ඤා, කුසල අධි කුසල උජ්ජු සූජූච ආදි වශයෙන් සුපටිපන්න උජුපටිපන්න ආදි වශයෙන් විශාල ගුණ සමාන්තර ගුණ රාශියක් පෙන්වනවා මේ සමා මේ සාසනයට බැසගත්තත්. අන්න එතනදී මේ වැඩපිළිවෙලේදී අරතරම්ම අද්ද බල වීර්යයක් හෝ ඉතාම දක්මිට ගන්න සීලෙන් ධාර්ය දාන වීර්යය අවශ්‍ය කරන්නේ. එතකොට තීනාර ඇති කරගත්තා වූ කළු පැත්තේ සුදු පැත්තට ආවිද ගත්ත දේ ටිකට පැවැත්වීම සඳහා යම් ප්‍රමාණයක වීර්යයක් අවශ්‍යයි. මේකේ පුහුණු වුණාට පස්සේ මේ පුද්ගලයා සැප දුක් දෙක නැති තැනට යන්න නම් එක විද්‍යාකාර මිසෙක් කරපු දැඩි වීර්ය සම්පූර්ණව බහා තබලා. වෙච්ච දේ වෙන දේ පිළිබඳව නිස්සද්දව බලා හිටපත් කරනවා. ඇඟිලි නොගැසීමේ අනුන්ගේ කුණු කන්දල් වලට ඇඟිලි නොගැසීමේ ප්‍රතිපත්තිය. නැත්තම් සුද්ධ කරන්න හෝ අවුල් කරන්න හෝ මොනවත් නොකර සිටීමේ ප්‍රතිපත්තිය. අනුගමනය කරන්න. ඒක හරියට අර කඳු සුදු වෙන් කරන වෙන කරන වෙලාවේදී හැම දෙයකම ඇඟිලි ගහමින් හැම එකම අවුත්මෙන් විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරනකොට ආත්පති විරුද්ධයි අර අවසාන පරිච්ඡේදයට යනකොට ඒ බුද්ධිලට තියෙන්නේ මේ සිද්ධිය දිහා ඇත්ත ඇති ඇති දිහා බලා සිටීමෙන්ම සිද්ධියේ විමුක්තියක් ලබනවා. ඒක සෝතපට්ටි මාර්ග ඥානය පිළිබඳව ආශ්‍රව ධර්මයන් කැපීමේදී සම්බාසෝ සූත්‍රය සඳහන් කරන්නේ දස්සනා පහතප්ප. දැකීමෙන්ම මේක ප්‍රහාණය කරනවා. මෙන්න මේ මේ නමුතර සෝතපට්ටි මාර්ගයේ පිවිසෙන්නට මුලදී ඊවර ධර්මෙන් අයින් කරලා අරමුණ මතු කරගන්න වෙලාවේදී ඊගාවට අරමුණ තුලින් මේ මහා භූත ධර්මය එහෙම නැත්නම් මේ ඒ ධර්ම කොට අරමතු කර ගන්නකොට අවධානය සියල්ලම ගවා තමලා අරමුණේ සම්පූර්ණ විමුක්ත වෙනකොට කියන මේ ස්ථාන තුන ගැන බලනකොට ඒ තුනේ යදවම නැත්නම් ප්‍රයෝග ඒ තුනේ යත්තා වූ කිරීම කටයුතු මෙහෙ කිරීම මෙහෙවීම කටයුතු මෙහෙයුම් කටයුතු වල ප්‍රධාන වෙනසක් ඇති වෙනවා. ඉතින් සමහර වෙලාවට යෝගාවචරයට එක පර්යන්කේදී අරමුණ විශ්ේ දක්වන ආකල්ප වල මේ මුලදී තානත්ම සටහන් කරලා ලබා ගන්න භූමිය ඊගාට ආරක්ෂා කරලා අන්තිම දෙයක පිළිබඳ උපේක්ෂක වේගදී හොඳට බලා සිටීමෙන් මේ ත්‍රිලක්ෂණය මතු කරගැනීමේ වැඩපිළිවෙල තර්ක ඥානීයම නම් කවදාකවත් කරන්නේ ඒ වගේම ගුරුවරයාට නම් කවමදාකවත් කරලා දෙන්නත් බෑ. ඇදහිල්ලෙන් කරන්නත් බෑ. නිකන් ඉඳලා කරන්නත් බෑ. අම්මුතුම જાතියක මේ ජීවිතේම නිවන් දකින්නවා කියන විදිහේ ලොකු යදමක් ඇති කෙනෙකුට විතර කරලා කරලා කරලා කරලා මෙන්න මෙහෙමයි මේ වෙලාවදී කළ යුත්තේ කියන අදහස ඇති කරගන්න පුළුවන්. ඒක නිසා සූත්‍ර පිටකවල ඉතාමත්ම කලාතුරකින් තමයි ඒ මුල් අවදී යෝගාවචරයටත් අවසාන අවදී යෝගාවචරයටත් පුදුමි ගැළපෙන උපදේශ පන්තියක් දීලා තියෙනවා. මේක ගැට ගහන්න දෝ තමයි ඔය අටුවාවත් එහෙම නැත්නම් පසුපස්සේ ඇති වෙච්ච කොටසුත් මේ සියල්ලටම හරියන්නේ එක කෝකටත් අයිලන් හදන්න පටන් ගත්තා. එතකොට පැතිලා. උඩ ආරම්භක යෝගාවචරයට දෙන උපදේශුත් අවසානයේ මාර්ග ඥානෙට කිට්ටු කරන උදා යෝගාවචරයට දෙන උපදේශුත් අතර ලොකු වෙනසක් තියෙනවා. සමහර වෙලාවට කළු සුදු වෙනසක් තියෙනවා. ආන්න ඒ නිසා ප්‍රධාන වශයෙන් මම බලාපොරොත්තු වෙනාද කතා කරන්න චෛතික දෙකක් කරගෙන එකක් තමයි මේ වීර්ය චෛතිකය අනිත් එක සතිය කියන චෛතිකය මේ චේතනාවන්ගේ කළු සුදු වෙන් කරගන්න අවස්ථාවේ චේතනාවලු සුදුවට වඩා කළු සුදු දෙකෙන් සුදුව තෝරාගෙන සුදුවටත් වඩා කළු සුදු දෙකම ඇති ප්‍රේක්ෂා වේදනාවට නැහැදී එයින් ගැලවෙන හැටි බලනකොට කොහොමද කලුදුන් වෙන් කරන අවස්ථාවේදී අපි සතිය කොහොමද අපිට වැටෙන්නේ කොහොමද ඒක ක්‍රියා කළ යුත්තේ වීර්ය සම්බන්ධයෙන් අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ ඊගාවට මේ දෙකෙන් සුදු පැත්ත හරි පැත්ත කුසල් පැත්තට වැටුණාට පස්සේ ඒක බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සතිය ක්‍රියාත්මක වෙන්නේ අවසානයේ මේ දෙකම අයින් කළා කලුසුදු දෙකම නැති උපේක්ෂක වේදනාවටපත් වුණාට පස්සේ ඒ තුලින් ත්‍රිලක්ෂණේ මතකන යෝගාවචරය කොහොමද සතිය පිළිගන්නේ කොහොමද සතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද වීර්යය ක්‍රියාත්මක කරන්නේ කියන එක බොහොම ප්‍රසිද්ධ ග්‍රන්ථා ග්‍රන්ථ කාන්තා රූප ධර්මවල හොඳට පෙන්නලා දෙනවා අපි දන්නවා අපි ආරම්භක අවස්ථාවේ නැත්නම් භාවනා යෝගාවචරයේ විපස්සනාවකට පෙළඹෙන වෙලාවේදී ඒ යෝගාවචරයට මූල කර්ම ස්ථානයක් දෙනවා පරියන්කේ ඉන්නකොට ආස්වාද ප්‍රසආතේ හෝ පිම්බීම හැකිලිම් හෝ වෙනියම් කායගත සති අරමුණක් දෙන. සක්මන් කරනකොට වම පියවර දකුණ පියවර වගේ ඒ සමාන චේතනා පූර්වකව කරන වැඩේ අල්ලගන්න උත්සාහ කරනවා. එදින්දා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට ඒකට සෑම දෙයක්ම සතිය පිළිගන්න උත්සාහ කරන කිව්වම ඒ GestureDetectorේ අනුධර්මයන් රැකීමෙන් හෝ රැකී රස්සා ව්‍යාපාර ගොවිතැන් කටයුතු කරමින් හෝ GestureDetector මේ කටයුතු කරමින් ඉන්න කෙනෙකුට අවම දායකක් හිතා ගන්න බෑ මේ තුන් ඉරියව්වේ සත්‍ය පවත් ගන්න පුළුවන් වෙයි කියලා. ඒක පවත් අග කරනවා ඒ තරම්ම අසතියෙන් අමනසිකාරයෙන් තමයි ඉදිරියට කරන්නේ. එහෙම නැත්නම් තමයි අද රජ කරන්නේ. එහෙම නැත්නම් තමයි මේ ප්‍රධාන මිනිස්සුකාර වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තමයි යුද්ධය පහින්දලා. යෝගාවචරයා මේ බෑයි කියන කටයුත්තට මේ ගුරු පරපුර දැකලා හෝ සත්පුරුෂයන් දැකලා හෝ බුදුරජාණන් වහන්සේගේ අදිස්ථාන ශක්තියක් නිසා හෝ උපසම්පරිච්ඡේ සම්පත්තියක් නිසා හෝ ගතකට පස්සේ අර ලේන මූත හිඳින්න ගන්න ප්‍රයත්නය වගේ විශාල ප්‍රයත්නයක් ගන්නරේ. ඒ ප්‍රයත්නය අර මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු අනිත්‍යයිසිකයත් එක්ක බොහෝම සම්බන්ධයි. මොකද වීර්යයිසිකයි. ඒ බුද්ධලා සිද්ධ වෙනවා සීලයක පිළිපදලා. කියන එක පිළිතනකොට මෙසේ කුරුද්දට හෝ මේ අවශ්‍යතාවය කලකලා සතුන් මරුවා වෙන කවුරුත් කියන දානේ දඩයක් ගන්න නැහැ දඩින් දකපු නිසා නෙවෙයි හොරෙන් නෙවෙයි සතුන් නොමර මේ කියන ආකල්පිතේක නැත්නම් සතුන් මරීම සම්පූර්ණයෙන්ම පාලනය කරනවා කියන හිතීම ගන්න වෙනවා හොරකම් කිරීම ගැන හිතන්න වෙනවා ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම ගැන හිතන්න වෙනවා ගුරු කේලාම් හිස්සදෙන පරිවර්ජන තමයි හුඟක්ම අමාරුම දේ යෝගාවචරයට දේරුම් කරගන්න අනිගමන මේ මත්ද්‍රව්‍ය වලින් වැළකීම ඊට පස්සේ මුළු ජීවන කතාවම ආජීවයේ තමන්ට පිරිසිදු කරගන්න. මේක බොහොම බරපතල වැඩක්. ඒ දේ කරන අතර තමයි මෙතෙක් කල් පුහුණු පුරුදු කරමින් හිටපු මේ මුදලේ මේ වැඩ පිළිවෙල ඥාති සමග අල්ලාපසල්ලා පැවැත්ම සම්පූර්ණ කපා දැමීමයි මේ සීලයක පිළිපීමයි කියලා කිව්වහම විශාලම දුෂ්කරම අවස්ථාව තමයි මේ සතිය අවුලව ගන්න වැඩේ. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න වැඩි ඉස්හාමත්ව දුෂ්කරයි බොහෝ දෙනා බෑයි කියලා කියන තරමට. මේ නිසා ඒ වෙලාවේදී යෝගාවචරයට වාක් ඉතිලි වශයෙන් හෝ වචන වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර වල පැහැදිලි පරිණාමයක් ලොකුම පිටිරීමක් සිදේ. ඒ සඳහා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකට කියනවා ආරම්භ ධාතු කියලා. වැඩේ පටන් ගන්න අවශ්‍ය කරන ශක්තිය. සතිය පිහිටවීමට පටන් අර ගන්න ශක්තිය. කරන්න බෑ කියලා හිතන තරමේ සතියක් පිහිටවීම ගන්න ශක්තිය. මේකට අර මම උපදේශ දීපු ගුරුවරයෙක් දීපු උපමාව තමයි හඳට යන්න පිටත් කරපු රොකට් යන්ත්‍රයක ඒ පොළවේ දැඩි ආකර්ෂණ ශක්තියට බැඳිලා තියෙන මේ රොකට් යන්ත්‍රයේ පොළවේ ආකර්ෂණ ශක්තියෙන් පොඩ්ඩක් මෑත් කර ගැනීම සඳහා දවන ඉන්ධන ප්‍රමාණය මුළු ගමනටම යන ඉන්ධන ප්‍රමාණය ඉන්ධන ප්‍රමාණය 80ක් විතර වෙනවා. මහ පොළොව දෙදරාගෙන උපුරාගෙන සම්පූර්ණ මිනිසෙක් ළඟ ඉන්න බඩව ස්වයං ක්‍රියාවම සිදුවීතු මහා පිටිනීමකින් තමයි මේ විශාල රොකට් යන්ත්‍රේ සාමාන්‍ය පොළොවෙන් අඩි අඩි 76ක් විතර උඩට උස්සන්නේ. ඒක නිසා තමයි අඩි 100 ගානක් උඩ ඒ යන්ත්‍රයේ අඩි 80ක් 90ක්ම පිච්චිලා දැවිලා යනවා. ඒ තරම්ම ඉන්ද්‍ර ප්‍රමාණයක් ලබනවා. එතෙන්දී මේ මහා පොළොවේ ආකර්ෂණ ශක්තිය පඩයි. අනිත් වගේ තමයි මේ අසතියෙන් හිටපු නන්නත්තර හිතව හිටපු හිතට යාන්ත සතිය හඳුන්වා දීලා මේ කාමයේ තියෙන ආකර්ෂණ ශක්තියෙන් කඩාගෙන ආධ්‍යාත්මිකවට යන්න විශාල පිළිගැනීමක් තිබේ. ඒක ඊයේ පැත්තෙන් බලනකොට ආරම්භ ධාතු ආරම්භ ධාතු කියලා මතක් කරගන්න. සතියේ මේ කොටස ඉතාමත් වේද කරා. ඊට පස්සේ මුද්දලයා ඒ සම්පූර්ණ ජීවන රටාව වෙනස් කළ සීලෙක පිළිතලා අරමුණ මෙහිට පිටවන්නේ ගියාම ඒ කාර්යයට දුවන අස්තේක උඩ අනුභව විදියක් කියන්න හදනවා වගේ. මුන්නම කාලයකටවත් එකවර පින්දි නැකෙන් දෙක තුනක හිත හිටින්නේ ආස්වාද ප්‍රසවාස දෙක තුනක හිත හිටින්නේ විනාඩි 5ක 10ක කය තැම්පත් කරලා තියානින්න බෑ. හැම වෙලාවෙම මේක එහාට දඟලනවා මෙහාට දඟලනවා. ඉතින් මේ යෝගාවචරය එතනදී මහා විශාල හතනක ඉන්නේ. සාමාන්‍ය ලෝකයා මේකට බොහෝම උපහාසාත්මකව සලකනවා කරන්න බැරි වැඩ කරලා නිකම් පිට්ටු හදා ගන්න හදනවා. ඒත් යෝගාවචරය ධර්ම සාකච්ඡා නිසාවෝ ධර්ම දේශනා නිසාවෝ සත්‍ය සාසන නිසා කවදා හරි තේරුම් අරගන්නවා මෙතන මේ වියදම මේ කප කිරීමේ ආයෝජනය නොකර අපිට කවදාහකවත් අතුලාන්ත ගමනක් ආශ්‍යාසයක් වෙන්නේ නැහැ. විශාල සැපතීමක් කරගන්න. ඒ මොකද මේ වෙලාවේදී දුකෙන් සැප වෙන් කරන පවෙන් පින වෙන් කරන අවස්ථාවේදී විශාල චේතනා රාශියක් එක පටන් ගන්නවා. ඒක ඇත්තටම බාහිර සතුරෙක් එක්කනම් කරලා බේරුම් ගන්න පුළුවන් අද කාලේ තියෙන ආයුධත් එකයි තාක්ෂණයත් එකයි නමුත් මේ චේතනා මෙතෙක් අපිම පෝෂණය කළ දේවල්. අපිම හිතාන එක හොඳ මාත අපිම හිතාන එක හොඳ මතාන්තර අපිම හිතාන හොඳ සංකල්ප. නමුත් Tamanට අර සතිය පිටනකොට තේරෙන පණ ගන්නවා මෙතෙක් ඉරදීලා තියෙන්නේ පෝෂණය කළ තියෙන විශාල විෂ බෝල තාප කොටාවේ. මේ සංකෝපතාවේ දකින්න සතිය අවශ්‍යයි. ඒ සඳහා සීලයක පිළිගන්න ඕනේ. ඒ සාමාන්‍ය විදිහේ නම් නැත්නම් හේතුවේ නැතර කරන්න වෙනවා. ආහනේ වෙලා යෝගාවචරය ලොකුම ලොකු පරිණාමයකට පෞද්ගත්වයේ ලොකු වෙනසකට රුචි අරුචිකම් වල ලොකු වෙනසකට බලපාන වෙනවා. මේක පැවිද්දත් එක්කම නම් සිද්ධ වෙන්නේ පැවිද්දෙන් අවුරුදු දෙක තුන යනකොට සිවුරු අරින තරමට මේක සාර්ථක ප්‍රතිඵල නොලැබුණොත් වෙන්නේ. එනිසා අද තියෙනවා ඊට වැඩිය වෙනස් ප්‍රයෝගයක් ඉහිම ඉඳගෙන මේ දෙක කරන්න පුළුවන්. අපි මේ කාලයට සාහන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඉහි සම්බන්ධතා සම්පූර්ණයෙන්ම අමතක කරලා සීලයක පිළිතලා ඉතින් උදේ හවස තව දෙක පැය 24න් භාගයකට වැඩි කාලයක් මේ සත්‍ය පිළිීමේ වැඩ පිළිවෙලට ගත කරන්න ගියාම විශාල පරිවර්තන හිතේ චේතනාවල මතබතාන්තර සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ යෝගාවචරයාගේ මේ ප්‍රයත්නය සාර්ථක වෙනවා කියලා. නැත්නම් සාර්ථක යෝගාවචරයක් නම් පරියන්කේදී එක දිගට හුස්ම රැලි හතරක් පහක් දැක ගන්න පුළුවන් පිම්බීම හැකලින් වාර හතරක් පහක් දැක ගන්න පුළුවන් සක්මණේදී මේ කොනේ ඉඳලා යහ කොනට යන කම්ම ඊවර මනින්න පුළුවන් ඉන්න පාට යනකොට හෝ ප්‍රධාන වැඩක් කරනකොට ඒ සතිය පිළිගන්න පුළුවන් තැනින් තැනින් සතිය පිළිගන්න මට්ටමට ආවට පස්සේ අර මහා සුළු සුළං වතුරකට කුණාටු වතුරකට අහුවෙච්ච මිනිස්සෙක් යන්තම් ඔළුව නහය උස්සගත්තා වගේ කුංචි සාන්තියක් එන්න පටන් ගන්නවා. නමුත් සතන තාම දිගටම තියෙන මුළු කඳම තාම තියෙන්නේ කෙරක්ම පෙනෙන වතුර. අන්නේ මට්ටමට ගියාට පස්සේ මේ යන්තම් ඇති කරගත්තා වූ මේ සතිය එක දිගට පවත්වන්න නම් චේතනා සම්පූර්ණයෙන්ම නතර කරන්න. මොනම චේතනාවක් ආවත් ඒක සතිය කරනවා. මොනම චේතනාවක් ආවත් ඒක වීර්ය බාලනවා. ඒ නිසා යෝගාවචරය මේ චේතනාව එක පැත්තකට දානවා සංස්කාර වශයෙන් ඒ සංස්කාර සංඛාර කියලා ගත්තට පස්සේ සංස්කාර කියන්නේ සිංහල සංස්කෘතියේ සංස්කෘත පැත්තට බරයි සංඛාර කියවම පාලියට බරයි මේක තුන් ආකාර තමයි කැදෙන්නේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කාය සංඛාරයේ තමයි අපි භාවනාවේ හිත යොදන්නේ කාය සංස්කාර කියලා කියන්නේ මොනවද ආස්වාද ප්‍රසවාස දෙකයි මේකට හිත යන්න නම් වචී සංඛාර මනෝ සංඛාර සංනිතර බාධා ප්‍රති සංස්කාර කියලා කියන්නේ විචක්ක විචාර. අරමුණු රාශියක් තිබේ විවිධ අරමුණු වලට හිත නංවමින් සැනකී පවත්තන එක තමයි නුපුහුණු හිතේ පුහුදු හිතේ හැටි. ආනේ වටි සංස්කාර වල පවතින මේ විචක්ක විචාර අරමුණෙන්ම මූල කර්මස්ථානියටම නැංවීම අර කුළු හරකෙක් අල්ලගෙන ගමට ගෙනාවා වගේ. එකගේ කුළු ගතියට වනතර ගතියට සම්පූර්ණයෙන්ම කොළමල දඩම්බර ගති පාන. ඊගාවට සංඥා චේතනා දෙකක් පහදිලි වෙනවා. බාහිර ලෝකයාගේ මේ කටළු කතා එක්ක Taman තුළ ඇති වෙනා වූ මොළොමතල අදහසුත් එක්ක අර හැදෙන කතිය, වැඩෙන සමානය, වීර්ය මුදුම විදියට කඩලා බිඳලා දානවා, පිළිඹින් මල්ලටි කඩනවා වගේ අලකොල ලන්දක් හැඳගා. කැටි ගාලා දානවා. නිසා යෝග ආචරණ සාල වශයෙන් සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. ධර්මයේ යෙදෙන්න වෙනවා මේ තමන් කරන සතිය මේ තමන් වඩන වීර්ය අත්‍යවශ්‍ය බව තේරුම් ගන්න වෙනවා තේරුම් ගන්නේ අර ඇති කරගත්තා වූ යාන්තම් ඇති කරගත්තා වූ මේ සතිය විදිහට පවත්වන්න ලොකු වීර්යයක් අවශ්‍යයි නමුත් ඒක අර මුල්ම වීර්ය තරම් බරකට හැබැයි ඒකට ඥානෙ විශේෂයි සතියෙදී මෙතනදී බොහෝම වැදගත් මේ කාලය ඇතුළත දැන් විවෘතව කතා කරන අනේ ඊට පවත් ගන්න පුළුවන් කටියට එනවා. ඒ කියන්නේ 100%ක්ම නෙවෙයි අතරමැද හිතවිලියේ වේදනක් එනවා. ශබ්දත් ඇහෙනවා. නමුත් යෝගාවචර දන්නවා මේ වේදනා හිතවිලි තාප්ප කියන ඒවා නන්නත්තර වීම, වල්මත් වීම මම නැවත නැවතත් අරමුණේ හිත පීඩන්න ඕනෑ කියලා ප්‍රයත්න කරනකොට යම් වෙලාවකට ඇති වෙනවා තත්වයක්. අරමුණේ හිත හිටිනවා ඒ ඉන්න අතරමැද ප්‍රබලව හෝ දුබලව වේගෙන් හිතේ පාලන. ප්‍රබල හෝ දුබල හෝ කාය සංවේදනා මතේ. ශබ්ද ඇහෙන. නමුත් යෝගාවචරය යම් වේලාවක හොඳ සීගුද්ධිය කල්පනා කරලා බැලුවොත් මේ කලබල සංකරච්චල් නැති තාම මූල කර්මස්ථානේ තියෙනවා. මෙන්න මේ අවස්ථාව අද විග්‍රහ කරලා දෙන්න පුළුවන් தත්ත්වය ඉතාම අඩු ධර්මස්ථාන කාරවතු අපට. විශේෂයෙන්ම මේ කතා කරන්නේ විපස්සනා යෝගාවචරය කියන්නේ. මෙන්න මෙතනදී මේ යෝගාවචරය නානාදි කියන මේ ප්‍රශ්නේ අහනවා. මට සාධ්‍යයක් ඇහෙනවා මම මේ සාධ්‍යය વિશે මෙනෙහි කරන්න ඕනේද නැද්ද? ඒකද සමත භාවනාවේදී කියන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඔබ නැවතත් මොන කර්මස්ථානද යොදවන්නේ? විපස්සනා භාවනාදී මතක් කරන්නේ සබ්දේ මූල කර්මස්ථාන බාධාවක් වෙලා ප්‍රකටව ප්‍රබලව එනවනම් මේ කරන්න නැත්තම් මූල කර්මස්ථාන දිගේම පවත්වාගෙන යන්න. කිසි විදිහකින් කියනොත් එහෙම නැත්තම් වේදනාව විශේෂ මෙච්චරයි. මෙන්න මේ අවස්ථාව තමයි යෝගාවචරයට නිදිරිපත් කරගත්තා වූ මූල කර්මස්ථානයේ බොහෝ කොට පැවැත්ීමේ උපග්‍රහිත විදිය කියලා කියන ගත්ත දේ අතරගත්ත දේ දිගට පවත්වාගෙන යන්නේ විශාල මේ ඥානාමික වීර්යයක් මුසු සත්‍යයක් මුසු වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මෙතනදී බොහෝ දෙනා බොහෝ වැඩි කරනවා. නමුත් ඒක දඬුවම් කළ යුතු සිවිල් අපරාධ නෙවෙයි. බොහෝ වෙලාවට මූල කර්මස්ථානයක් පවතිද්දී එන සද්දදිගේ කල්පනා කරලා හිතට කනගාට ගන්නවා හිත කැටනදෝ භාවනා කරනදෝ සතිය කරනදෝ සමාධිය කරනදෝ මූල කර්මස්ථානේ පවතිද්දීම වේදනාවක් වෙනවා වේදනාව එන්නේ කොහොඳ නැහැ වේදනාව මට එන්නෙන් වැඩි වෙනවා දැන් සතියත් අඩු වෙලා මගේ සමාධියත් අඩු වෙලා කියන චේතනා කරන්න පටන් ගන්නවා. සංස්කාර ඇති කරන්න පටන් ගන්නවා. එහෙනම් දැන් මේ වෙලාවේදී චේතනා සංස්කාර විෂ මෙලින්ගෙන ඉන වෙලාව. යෝගාවචර අභීත හිතක් ඇති කර ගන්නවා. යෝගාවචරය පෙර දක්මක් ඇති කර ගන්න ඕනේ මේ අර තනින් තනින් මතු කරගත්තා වූ මූල කර්මස්ථානේ සතතෝ ප්‍රබලව හැම වෙලාවෙම තියෙන අවස්ථාවක් නම් ඒක හිතන්න මේ සතිය වර්ධනයක්, මේක සමාධියේ වර්ධනයක්, මේක චේතනාවල දුබලයක්. එන්න ඒක. ඒක නිසා සඳහන් කරනවා අතීතාන භාවනා චිත්තං වික්ඛෝපාන සත්‍ය සනාධිත්ත පරිපන්තෝ. යම් වෙලාවක අරමුණ විදී පවතින අතීතේ සම්බන්ධ විචිලක් ආවන ඉතන අරමුණ විදී ගැලවුණා අතීත විද්‍යාවක් ඉදිරිපත් වුණා ඊට පස්සේ ආකාරයට වැඩුණා සමාධි කැරේ මේ තියෙන මුළු සංසිද්ධිය කියන කතියට අල්ලන්න පුළුවන්. කතිය දන්නවා මූල කර්මස්ථාන වශයෙන් නම් නාහිකාගේ හෝ උදේ හිත කියන්නේ හිතේ. ඉන්න වෙලාවේදී මගේ හිත අතීතෙට ගියා. අතීතෙට ගිය නිසා මට වැරදුනා කියන පශ්චාත්තාවයක් ආවා. එතකොට සමාධිය හෙල්ලුණා. නමුත් සතිය මෙන්න මේ සතියට කියන සති බල කියලා සමාධේ අකම්පියත්තේන සති බලන්නේ. ඉතල සතිය තිබුණේ ඍජු සතිය. දැන් සතිය නැති බව, සමාධිය නැති බව දැනගන්නා සතිය සති බලයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා පරිසම්පිතස්. දැන් සතිය බලයක් බවටපත් වීගෙන එනකොට ඒ සතියම අසතියෙන් ඉන්න අවස්ථාවල් පිළිබඳව යම් කිසි සංඥාවක් ඇති කරන්න පටන් ගන්නවා. මෙන්න මේකට ආධාර කරන යෝගාචර සුත්තාමත් මාන්පයි. වාකලාට යෝගාචර මේ ගැන කනගාටු වෙනවා. කනගාටු වෙන්න වෙන්න චේතනා වැඩේ. කනගාටු වෙන්න වෙන්න සංස්කාර වැඩෙනවා. දුක වැඩෙනවා. මෙතෙන්දී සතුට වෙනවා. මේක සාමාන්‍ය තුන සතිය සති බලයක් බාර දැන්පත් වෙනවා. සතිය අධිකාරිය පිළිතුරන්නයි හදාන්නේ. එනිසා සතිය තියෙන තරම් නැත්නම් පිළිබඳ සම්පූර්ණ දැන් සමීක්ෂණයක් කරන සාක්ෂිතා වාතාවක් අරගෙන ඉන්නේ කියලා දැනගත්තා නම් ඒ යෝගාසනක් දැන් අල්ලතේ. කොහොමද උදේ නැගිටපු වෙලාව ඉඳලා හැන්ද වෙනකම් මම සතිමත් වෙ ඉන්නවා මේ මේ වෙලාවේ සති නැති බව දන්නවා පරියන්කේදීත් අදිස්ථාන කරනවා වගේ හිත ආනාපානෙන් පවතිවා කියලා. නම තමයි දන්නේ මේ වෙලාවේ සිතිවිලි තිබුණා. මේ වෙලාවේදී වේදනාව තිබුණා. මේ වෙලාවේදී ශබ්ද තිබුණා. ඒ ශබ්ද වේදනා හිතවිලි පිළිබඳව පසුතැවිලි වෙන්න ගත්තොත් නම් සත්‍ය දුර වෙනවා ආරමුණ අතරමං වෙනවා. හිත චේතන බල වෙනවා. සංස්කාර රැස් වෙනවා. නෑ මේක මේ ලොකු ඡාග්‍රහණයක්. දැන් සත්‍යයට මට අහු වෙන්න පටන් ගත්ත නිසා මට මා විවේචනය කරන ගන්න මේ අවශ්‍ය කරලා තියෙන්නේ. මේ සතිය තනියම නැගිටින්න ගන්න උත්සාහයක් නිසා මම මේක පිළිබඳව ඕන සහයෝගය දෙන්න ඕනේ කියන පග්ගහිත විදිය කියලා කියන්නේ ගත්තදී බිම නොතබා බිම නොදම දිගටම ගෙනිය වී මේකට අඛණ්ඩ සතිය කියලායි සති ගැන කතා කරන්න කියන්නේ ඉතින් මේ කැරි කැරි යන සතිය දැන් අඛණ්ඩ සතිය ආවට පස්සේ සතිය ඉන්නේ නැති වෙලාව පව ප්‍රමාදයෙන් වැටිලා නමුත් කම්පා වෙනවා සමාධේ අකම්පියක් තේන සති බලක්. අන්න උදින් යනකොට සතිය දෙකට කඩලා ඉගෙන ගන්න. නැත්නම් අප්‍රමාදේ දෙකට කඩලා ඉගෙන ගන්න වෙන්නේ කාරාපක අප්‍රමාදේ කාරක අප්‍රමාදේ. කාරාපක අප්‍රමාදේ කියන්නේ මගේ හිත අරමුණේ නෑ දැන් හිතවිලි වල යගෙන යන්තම් දැනීමක් එනවා. නිකන් ඇඟට දැනෙන්න ගන්නවා මගේ භාවනාව වෙනස් වෙනවා. නන්නත්තර බලමත්. ඒ ඒ ඇති වෙන කාරාපක අප්‍රමාදේ වහාම කාරකප්පමාදී එකතු වෙනවා එහෙනම් සතිය පිහිටවා ගන්න කියලා අන්න සතිය පිහිටීමේ මූල කර්මස්ථානේ ඇරමිකයක් වගේ ලං කරගන්න ආදාර කරගන්න. ඒ නැත්තම් හිතවිල්ලක් එනවා නෑ වේදනාවක් එනවා. වේදනාව හොඳ දුර බලවත් ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය එහාට මෙහාට පතනනවා මූල කර්මස්ථානේ ඉන්නවාද වේදනාවට යනවාද මේ දැන් වේදනාව ගණන් නොගෙන මූල කර්මස්ථානෙ හිතියොත් මෙතන කොර වෙලා මොකක් හරි අතනීපයක් වෙයිද අන්තභාගයක් හැදෙයිද කොහොම හොඳ නෑ නේද ආදි වශයෙන් ටිකෙන් ටිකට යන්න ගත්තාම සීරය දැන් මේ කතා කාණුවට පැනලා එහෙනම් නන්නස්කාරය අන්න ඒක කියන කාරාත්මක අප්‍රමාදය කියලා ඒ එක්කම කාරක අප්‍රමාදය දෙකක් හදලා එහෙනම් මෙන්න මේකයි කියන්නේ එහෙමනම් වේදනා ප්‍රකටන වේදනා කියලා කෙලින්ම සතිය වේදනා කොතනද වේදනා කියන කොහොමද වේදනා කියන අදාළ. එහෙම නැත්නම් වේදනා පැත්තක තිබීදී මොන කර්මස්ථානෙ කියන්නේ. ආන්නේ අපිට ආවට පස්සේ ඒ යෝගාචරයේ නියම උපදේශේ. ධනමාර්ගෙම තෝනේ, ධර්ම සාකච්ඡා මාර්ගෙම තෝනේ, ආදර්ශෙම තෝනේ. ඉපදෙදී තමයි ක්‍රියාත්මක කරන්න ගත්තොත් ඒ යෝගාචරය මුලින් සතිය පිළිතුරා ගන්නා කාලයේ ඇති කරපු සතියට වඩා සල්ුණා බවට එනවා. හරියට හේන් කපලා ගිනි බිඳලා කටුවට ගහගෙන හේන් කොටන කාලේ කරන ශක්තියට වඩා යදොමට වඩා හේන රකින්න කාලේ කොල්ලෝ ටිකක් පහසු ඉඳගෙන කරන්නේ නමුත් හැම වෙලාවෙම හේනේ ඉන්නෝ. මොකද හැදීගෙන ඉන්න මේ ලපලු කණ්ඩ පරිබෝධ කාරක සත්තු කැමති. ඒක සත්තුන්ට කය ඇයි කටුවනිනා වගේ තමයි ඒ අලුත් වැල් දකින්නකොට. ඉතින් ඒක ගොවියා ළඟ ඉන්නවනොත් අරතරම ගිනි බින්දගෙන නටන ගලන්තයක් නැහැ. මෙන්න මේක සම්බන්ධව අද උගෝස් යෝගාවචරේ වල්මත් වෙලා ඉන්නේ මෙන්න මෙතන. විශේෂම සත්පත්තා. මේක හොමාදෙනේ. පිට 60කට විතර ප්‍රමාණයක් මේ පිළිබඳව Tamanටම තාප කරගන්නවා, Tamanටම දෙස් දී ගන්නවා, Tamanටම මන්දෝත්සාහය කරමින් චේතනාව සංස්කාර කරනවා. ඉතාමත් සුළු පිළිදා මේක හොඳ තත්ත්වයක්. මේ තත්ත්වයට දින මේ සතිය වැඩෙන්න නම් මේ ඇති සංඥාව ගන්න ඕනේ. මම මේක ආපු නිසා ඉදිරියට මෙදියා අරමුණු රාශියක් මත වෙනවා. මතුනට තවත් මූල කර්මස්ථානෝ කියනවනේ. ඒක මධ්‍ය ප්‍රතිපදාව ඒක දිගින් කියන්නේ. මේන මේ ප්‍රයත්න කරන යනකටගෙන යනකොට මේකට අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ මධ්‍ය ප්‍රතිපදාව කියලා තදියත් කිනම කාණ්‍යෝගිකුත් නැහැ මෙතන කාමසුපල්ලි කාණ්‍යෝගිකුත් නැහැ තාම ප්‍රයත්න තියෙනවා යොමු වෙන්නේම උපේක්ෂාවට අනිවාර්යයෙන් උපේක්ෂාවට යන්නේ මොකද යෝගාචරය පුළුවන් තරම් මූල කර්මස්ථානියමයි බලන්නේ අනිත් දේවල් ඇවිල්ලා හොඳටම අලාපාලු කෙරුවොත් කරදරකම් කරත් කෙරුවොත් විතරක් මූල කර්මස්ථානේ අදගෙන බිම දැම්මොත් විතරක් බලනවා නැත්නම් මූල කර්මස්ථානෙම කරගෙන යනකොට බාහිරින් එන මේ ලෝක ධර්ම අෂ්ට ලෝක ධර්මයන් දිදී පුදුමාකාර උපේක්ෂා වෙන්න පටන් ගන්නකොට මොන චේතනා පොත්කේ කියනනම් එහෙම නැතුව උපේක්ෂා කොච්චර වැඩි වෙනවද කියනනම් යෝගාචර මේ ගැන කලින් උපදෙස් ලබා නැත්නම් දුක නිින්දට වැටෙන පමණයි භාවනා ඉතාමත්ම ඒකාකාරී භාවකට වැටෙනවා කියන තෝරගන්න පාළු ගතියකට ගියයි කියලා තෝරනවා. නීරස ගතියකට ගියයි කියලා තෝරනවා. ඒ මොකද මෙතෙක් කල් තිබුණ විශාල සතනක්. දැන් තියෙන්නේ මේ සතන බොහොම ඈතක ඉඳලා යම් ශෝභ කරන මාර්ගයෙන් හෝ සේවකෙක් මාර්ගයෙන් හෝ කරගන්නවා වගේ වැඩ පිළිවෙල. අන්න ඉතින්ද යනකොට මේ චේතනාවල සහ සංස්කාර ධර්මවල නැත්නම් Taman මේක අනන ගතිය. මේකට ඇඟිලි ගහන ගතිය කොච්චර ඈතට වෙලා යනවද කියනවනම් ඒක විග්‍රහ කරන්න පුළුවන්න්නේ පරතෝ කියන වචනේ. දැන් Tamanne වේන දෙමින හැකලින් හෝ ආනාපානී කියන මූල කර්මස්ථානයේ අනුන්ගේ දෙයක් වාගේ. කොහේ තියෙන කොච්චර වෙලා බලහිටියක් තියෙන එක්ක ප්‍රකටව තියෙන එක්ක අප්‍රකටව තියෙන එක්ක ප්‍රියව තියෙන එක්ක අප්‍රියව තියෙන එක්ක දුරක තියෙන කොලාක එක ගෝර ඕලාරිකව තියෙන කොසියුම තියෙන කොහොම හරි කිය. ඒ නිසා මේක දිගේ බලනකොට දෙවියනේ දකින්න කුකුලාගේ කර්මලා මෙලේ මෙලේලේ බෙනේ සකට දේම දෙවි වෙලා වගේ මූල කර්මස්ථානයේ පව උතුමාකාර උපේක්ෂාවක් ඇති කරන්න පටන් ගන්නවා. මෙතනදී මේ චේතනාවල අඩුවීම සංස්කාර ධර්ම වල අඩුවීම නිසා යෝගාවචරයේ එන මේ කුසීතරම නිද මේ නිබ්බිදා ප්‍රමාණය ඥානයේ මුසුතිකුවේ නැත්නම් අල්ප ගාණක් අල්ලන්නේ. මේක ලොකු සාන්තියක් මේක හොඳක් කියලා මෙන්න මෙතනදී තමයි මේ සමාධියත් විපස්සනාවත් දෙකේ අතර ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේක මේ විදිහට මේ අරමුණ ස්ථිරව පවතිනකොට සමහර විටක ඉතාමත්ම ඇල්මැරිච්ච සීතල ගතියටපත් වෙලා හිත සීතල වෙලා ඒක සැප විඳින ගතියට ගිහිලා ලෙඩ වෙච්ච සතෙක් වගේ මුල්ලකට හේතු වෙලා එහෙම පිළිහෙන්නත් ඉන්නේ. එහෙම නැත්නම් ඔය සමාධි තානත් හොඳ වෙලා පාතන විදිහට ප්‍රධාන ඕබාක උපේක්ෂා එතනින් ගියාම ඈත පේන ගතිය යෝගී උපක්ලේශ වශයෙන් ප්‍රකටව පේනක් ඉඳ තියෙනවා. නිසා සමාධියමයි උතුම් සමාධියමයි වගේ කරන කෙනෙක් කියලා කිව්වොත් උන් ඔතනදි ඔය උපක්‍රම දෙකටම අහුවෙනවා. නමුත් ඒක දැනගන්න ඕන සමාධිය මොකටද? යථාභූත දර්ශනයේද යථාභූත ඥාන දර්ශනයේද මේ ඥාන දර්ශනය ගන්න නම් අපි දැනගන්න ඕන උපේක්ෂාවට යනකොට මේ නින්දර වැටෙන්නේ නැතුව අධිකව ඇති වෙනා වාලෝකෝභාසවටමත් වෙලා ඒක ගැන රසෙ විඳින්න නැතුව අර දුර්වල වෙලා කියන මේ බාලා තියෙන විෂමයලා තියෙන අරමුණේම දඩ අරමුණමම අරමුණ ඒක බොහොමත්ම අමාරුයි. මොකද ඉස්සර තිබුණ යෝගාවදයට ආරමුණ ඉදිරිපත් කරගැනීමේ දුෂ්කරතාවය. දැන් තියෙන්නේ ආරමුණ නිතරම පෙළලා උඹ නොදකින් කියන කාර්යය. නොදකින් නොපතන් කියන කාර්යය. ඒකයි මම කියන්නේ අර මුලින් මුලින් ආරමුණ ලං කරනකොට යෝගාවචරයේ ආරමුණ කෙරේ දක්වන ආකල්පයත් මේ අවස්ථාවේ දක්වන ආකල්පයත් අතර ආත්මෙම කල්සු වෙනසක් පේනවා තාක්කේ. දැන් විපස්සනාවේ බලෝ විපස්සනාවට ගියාට පස්සේ අරමුණ ඉහිමම තියෙති. යෝගාචර හොඳට පේනවා චේතනා නැහැ, ප්‍රයෝග නැහැ, ප්‍රයත්න නැහැ. භාවනා කියන මේ ලැබෙන්න ඕන මූලික ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ නොසලී. සය ගන්න. මේ අරමුණම අස්කන විදින කරා හිටිච්ච හතේ කන්නන්නේ නැතුව ඒ සතාට පණිඩ දෙන්නේ නැතුව බලාගෙන ඉන්න වගේ මධ්‍යම ප්‍රතිපදාවෙත් ඒ දිහා බලාගෙන ඉන්න නම් සුඛාචර පහදීම සම්මා සංකප්ප තියෙනෝනේ පැහැදිලිවම විපස්සනා කියන කඳුලා දෙනවා. එහෙම නැත්නම් මේ මේ මට පණින්නවම. එහෙම නැත්නම් තමයි යෝග ආචර තමන්ටම දෙස්දී ගන්න පටන් ගන්නවා. සාප කර ගන්න පටන් මොකද්ද මේ කරන්නේ? ඇති තේරුමක් ඇති වැඩක් නෙමෙයි මේක. මේක හරියට මහා මුදේ මැදට අතරමං වෙලා හිතන්න හදනවා වගේ. පොඩේ. කාන්තාවකට මං නවයි. මේ වෙලාවට යෝගාචරයට අර මෙතෙක් එන්න උදව්පකාර කළ මූල කර්මස්ථාන ඉතාමත් උපේක්ෂකව පෙන්ව එයින් හිත නැත්නම් කරගෙන දිගට යන්න නම් මේ චේතනා පිළිබඳව ප්‍රධානම අවබෝධයක් අවශ්‍යයි චේතනා කියන්නේ ප්‍රයක් මෙහෙයවි ප්‍රයෝග එන්නේ මේ චේතනා ප්‍රයත්න ප්‍රයෝග නතර වෙලා අරමුණ ඉස්සරහම තියෙනවනේ ඒකට ප්‍රේ කරන්න කාදහන්න ඒකයි අල්ලගන්න ඒක දිගේම තමයි නිරෝධය කියන්නේ ඒක දිගේම තමයි විපස්සනා කියලා. ඒ නිසා මේ හැම දෙයකම කර්මාන්ත බහුලව ගත කරන කෙනාට කම්මස්ස කම්මස්ස කම්මාරාමතා කියන එක මෙතන ගියාට පස්සේ හරි පාළු ගතියක් එපාවිච්චි ගතියක් එන්නේ. දැන් සම්පස්සාරාමතාවේ මේක කාට කාට කීකියා ඉන්න කතා කරන්නේ සම්මප්පලාප වලට ගැට වෙච්ච එකනට වචී සංස්කාර මාර්ගයෙන් මේක පිළිෙන්නේ කියලා. නිද්දාරාමතාව තියෙන කෙනාට මහාම නින්දට වැටෙනවා. බොහොම ඉක්මනට නින්දට වැටෙනවා. සතිය නැත්තම් ඉතින් මෙනෙහි කිරීම නැත්තම් සක්මන් කිරීම නැත්තම් මේ අවස්ථාවේ නින්දට වැටෙනවා. විශාල කාලනාශයක් සිදු වෙනවා. ඒකට සංසංකාරාමක. අර දකින්න නැත්තම් ෆොටෝ එකක්වත් ගෙනලා බලන්න නැත්තම් අහන්න නැත්තම් සද්දයක් ගෙනලා බලා ගන්න නැත්තම් එහෙම නැත්නම් කාහරි පණිවිඩයක්වත් ලබා ගන්න නැත්නම් වශයෙන් මේ සංසර්ගයේ පිළිබඳ අදහස් තියෙන කෙනාට මේ ඒකාකාරීව පවතින මූල කර්මස්ථානයේ විශාල අකමැති ස්වරූපයක් නිර්වින්දන ස්වරූපයක් ඇති මේ විදිහට මොනම දෙයකින් අවසාන වශයෙන් පපංචරාමතාවයක් ගන්න මේ මොකද උනේ හරි ගිහිලා මට වැරදිලා අපි නැති වෙලා ආදි වශයෙන් ප්‍රපංච කරන්න පටන් අරගත්තොත් මේ සෑම තැනක්ම ඒ පුද්ගලයාට එතන බොරු වලක් වගේ තත්ත්වයක්. තමන්ගේ තමන් විශ්වාස නැතින ප්‍රධාන වශයෙන් චේතන නැතිවීම ප්‍රයත්න නැතිවීම ප්‍රයෝග නැතිවීම මෙහෙවීම නැතිවීම අදාහ ගන්න බැරි නෑ හැම කරුණ දෙයක්ම ප්‍රයත්නයක් පාදක වෙන එකේ කාන්තම දුක්කේ එනිසායි සති අවසාන කළොත් සති වේකුල භාවයට ගියා නැත්නම් වීර්යයේ පරිපූර්ණ භාවයට ගියා ජයකනුව දැකීමෙන් ජයකනුවට අවසාන මේ ඉරියව්වේ වෙනස වෙන්නේ ප්‍රයෝග කරන යෝගාමේ තරගකාරීක් වාගේ ඒකේ සාධනීයකට යනවන බොහොම ඉක්මනට වැඩ කරගන්න. නමුත් මේ චේතනා නිසා සංකල්ප නිසා මේ වෙලාවේදී මේ නිකන් බලාගෙන ඉන්න ගතිය ඉතාමත් දුෂ්කරයි යෝගාවට. මේ සඳහා නිතරම කමඨාන් සුද්ධ කරන්න. නිතර ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. විතරම ධර්ම දේශනාවල තියෙන නිපාන පටකංගිත දේශනාවල තියෙන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන මේ උපේක්ෂාවේ තියෙන වටිනාකම තේරුණා. ඒ උපේක්ෂාව කියලා කියන්නේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි. ඕන දෙයක් උපේක්ෂාව කියලා කරබන් එක නෙවෙයි. මූලික අර පොළවේ උස්සාගත්ත අර රොකට් යන්ත්‍රේ අර විශාල ශක්තියක් විතරා පොළවෙන් හරි හැයකට උස්සගා හතම හැයකට උස්සගත්තට පස්සේ ඒකේ කරකැවි කරකැවි ඉන්නකොට තමයි අපි දෙවෙනි තොගට යපත්තු කරලා ඕක හඳට විදී. එතකොට එන්නේ එන්නේ එන්නේ පොළවේ ආකර්ෂණ ශක්තිය අයින් වෙලා හඳ පැත්තට ගියාට පස්සේ ඉබේම හඳ දිහාට ඇදලා ගන්න ගැතියක් යනවා. ඊට පොළොව පිළිබඳ ලොකු ආදරයක්. දැන් කැමැත්තක් තිබුණ කෙනෙකුට නම් මහා වියෝවක් ඇති වෙනවා. නමුත් හඳ දිහාට ඇදෙන්න පටන් ගන්නවා. ඉතින් අර පොළොව පැත්තටම ඇදෙන කෙනෙකුට නම් මේක මහා ඈතට ඈතට යනව නෑ දැයි නැතිව කතා බතා කරගන්න බැරි වෙනවා දකින්න බැරි වෙනවා අර කියන මේ සමුල්ලේපනාදී සංසර්ග පවත්තන්න බැති වෙනකොට සංදී කියන කබලාභෝත්වක් ඇති කෙනෙකුට නම් සතුටක් ඇති ඒ වගේම තමයි ලෞකිකපත් අමතක කරලා ලෝකෝත්තර ධ්‍යානයට යන කෙනෙකුට නම් උපේක්ෂා වෙනකොටම ඒක ගැඹිරත්වයක් ඇති අඛණ්ඩ සතියක් වෙනකොටම ගැඹිරත්වයක් ඇති පරිපූර්ණ වීර්යයක් වෙනකොට ගැඹිරත්වයක් ඇති වෙනවා විශේෂයෙන්ම චේතන නතර වෙලා ප්‍රයත්න නතර වෙලා ප්‍රයෝග නතර වෙලා ඉබේම වැඩේ පිට වෙනකොට ඒ මට්ටම ඥානට නම් ලොකු කලතුණකමක් අවශ්‍යයි. ආන්නේ කලතුණකම අද විපස්සනා ලෝකේ ගාස්මායි. මේ කලතුණකම වැඩක් නැහැ පටන් ගන්න එක. පටන් ගන්නදී ලොකු කර්මාන්ත කාලා ගතියක් අවශ්‍ය කරනවා. ලොකු ප්‍රයත්නයක් ඕන. නමුත් අවශ්‍ය තැනට එනකොට ඒ සංහිඳියාව ගැනීම ගුරුවරයෙක් නැතුව බැරි තරම් නමුත් එහෙමමත් නෙවෙයි. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කියන්න ඕනේ මෙනෙහි කිරීමේදී ප්‍රධාන මට්ටම් තුනක් තියෙනවා. මේ ප්‍රධාන මූලික මට්ටමේ සතිය දෙවෙනි මට්ටමේ සතිය සහ තුන්වෙනි දක්ෂින මට්ටමේ සතිය. නැත්නම් වීර්යය දක්වන අවස්ථා තුනට එහෙම නැත්නම් මේ චේතනා සම්බන්ධව අවස්ථා තුනට. අපි මුලින්ම ඒක පිළිබඳව වචන සුවල්පක් මතක් කරනවා නම් මුලින්ම ආස්වාද ප්‍රසආදෝ පිළිබින හැකලීම හෝ දෙන්නේ වශයෙන් වෙනස් කරමින් දෙන්නේ වශයෙන් ඒක ඒ වාගේ ලක්ෂණ දක්වනවා. ඇතුල් වෙන වෙලාව ඇතුළේ වශයෙන් මෙනෙහි කරනවා පිට වෙලාව පිට වෙන මෙනෙහි කරපුවම ඇතුළේ පිට වෙන කරන සම්පූර්ණම ප්‍රතිපක්ෂක දෙකක්. පිළිබින ඇතුළේ සම්පූර්ණ ප්‍රතිපක්ෂ ක්‍රියාවලි දෙකක්. ඉතින් මේකෙදී හොඳට මේ දෙක අතර තියෙන සතහන් ආකාර ස්වභාව ලක්ෂණ පිළිබඳව හොඳ පරිචයක් ඇති වුණා නම් සමීප වුණා නම් ඒ යෝගාචරයට පේන්න පටන් අර ගන්නවා පින්දෙන අවස්ථාවට හැදෙන අවස්ථාව අතර වෙනසක් නැති මට්ටම. ආශා ගෞණගේ සහ ප්‍රසආ ගෞණගේ උලන් විතරයි ඇතුළෙන් පිටවීම අත්ද වෙන්න නැති වෙනවා. නමුත් සතිය නැතිලා නෙවෙයි. සමාධිය නැතිලා නෙවෙයි. භාවනා කරලා නෙවෙයි. ආන්නේ එතෙන් ආවට පස්සේ එතෙන්ට එන වෙලාව. නැත්නම් මේ පරිවර්තනයේ වෙන එක යෝගාචර හොඳ දවල් වලින් දැකගන්න. උදේ දින තුනේ නැති මාත්‍ර වෙනද. කරගෙන කරගෙන යනකොට විශේෂයෙන්ම භාවනා යම් පරිත්‍යාගයක් ඇති ගන්න මෙන්න මෙතෙන්ට එනවාට පස්සේ දෙකම ඉතාම වේග වුණාට පස්සේ මේ දෙක අතර වෙනස නැති වෙනවා. පිළිබිඹ හැකීම අතර වෙනස නැති වෙනවා. එතකොට අරමුණයි හිතයි අතර වෙනසක් නැති වෙනවා. මේක හරියට කරකොල අතහැරිය වගේ වැඩක්. පොට්ටෝරයක් අනිත් පැත්ත හැරෙන වගේ වැඩක්. විශාල මේ පාලනයකින් තොරව පිටු වෙන වගේ වැඩක්. ඉතින් මේක හොඳට දැකගත්තේ නැත්නම් මේ සිද්ධියම අත්තට වතාවක් කරමින් යෝගාවචර වෙහෙකපත්. පළවෙනි වතාව හොඳට මේක දැනගෙන කෙරුවා නම් ආනර විදිහට තීමේ හැකීම දෙක අතර වෙනස ඇතුළෙන් පිටින් අතර වෙනස අරමුණ සහ හිත අතර වෙනස නැති වුණාට පස්සේ මෙනෙහි කිරීම දිගට පැවැත්වීම සඳහා යෝගාචරය දැනෙනවා දැනෙනවා කියන මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ දැනෙනවා දැනෙනවා කියන දිගට මෙනෙහි කරන යනකොට ආයතරයක් ටික වෙලා ගියාට පස්සේ සාල් සුළුසුම්කට පස්සේ ඇති වෙන සංඥා වගේ උදේට උතුරු බත්තලියක් හැටපෙන්නා වගේ සත්‍යය සංසිද්ධ වුණාට පස්සේ නැවතත් අන්නර නැති වෙච්ච පින්දීම හැකීම යාන්ත්‍රණය දෙන්න පටන් ගන්නවා. අර නැති වෙච්ච ආනාපානේ සංඥාව ලාංඡනේ පේන්න පටන් ගන්නවා. අන්න ඒක යෝගාචරය ඈත තියෙන මේ පහන් කණුවක් ප්‍රයෝජන ගන්න නායකයෙක් වාගේ ඒක අරමුණු සාසන කරගත්තොත් විතරටම අර දැනීම දැනීම වශයෙන් යන්නේක වරින් වර මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ප්‍රයත්න නතර කරලා ප්‍රයෝග නතර කරලා භාවනාවට මේ පැත්තට ඇදෙන්න ඇති. නමුත් හොඳ අවබෝධයකින් ඒ දිට ගන්න. මෙන්න මේ විදිහට එකම අරමුණක් දිගේ විශේෂ හෝ මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ අවශ්‍ය වෙලාවට වාහනයේ ගියරේක වගේ මාරු කරේ නැත්නම් කවදාකවත් මෙනෙහි කිරීම ඉදිරියට ගෙන යන්නේ. ඒක නිසා ප්‍රසිද්ධ ඇත්ත ප්‍රසිද්ධ ඉස්සල සඳහන් කරනවා වේදනාවම වේදනාව වේදනාව කියලා මෙනෙහි කරලා කොහොමද ඔබ නැති කරන්නේ. සාධ්‍යයක් ආවම සාධ්‍යයක් සාධ්‍යයක් ආවම කොහොමද නැති කරන්නේ කියලා අර තුන් අවස්ථාවම එකට දාලා ශේෂ කරන්න හදලා අර ව්‍යාකරණ ගන්න තියෙන භාෂාවට බය වෙනවා වගේ අජීවකාරය බත් වලට බය වෙනවා වගේ මේ මෙන්න කින්නට බය. ඉනිසාවෙත් දෙනකොට ඒක දැනගෙන කන්න ඕනේ කියන ප්‍රමාණය දැනගෙන යන්ත්‍ර දැනගෙන වැඩ කරනකොට වැඩ ගන්න. එහෙම නැතු ඔක්කොම හැම වෙලාවෙම මුලින්ම අග දක්වාම ඉන්නේ නැහැ කියලා මෙනේ කරන්න ඕනේ. ඇසිලියෙත් කියලා මෙනේ කරන්න ඕනේ. කරන්න බෑ. ඒ අවස්ථාව එන හැටියට වෙනේ කිරීමේ යන්ත්‍රය නැත්නම් සතිය පිටීමේ යන්ත්‍රය එහෙම නැත්නම් මේ වීර්ය ඉදිරිපත් කිරීමේ යන්ත්‍රය සාක්ෂණිකව යොදවන්න. ඒ යොදවනකොට මේ චේතනා පිළිබඳව පැහැදිලි මේ අවබෝධයක් ඇති වෙනවා. අන්න බින්දින ඇකිලිමේට රූපයක් ගත්තොත් මේ මේකත් පිළිවිද. ඒ මොකද රූපයක් දකිනකොටම ඉතාමත්ම ආධුනික යෝගාවචරය රූපයක් රූපයක් කියලා මිනුසයි. ඉස්විරිත මුතුන් ගහක් ගලක් උත්තර වෙන්න පුළුවන්. ඉතින් වේලාවක් යනකොට ඒ බුද්ධලාට වැටෙන්න පටන් අර ගන්නවා රූප බාහිරේ මොන මොන ආකාරකින්වත් මේ වැඩේ සිද්ධ වෙන්නේ ඇහි විතරමයි කණේ නෙවෙයි නාදේ නෙවෙයි දිවේ නෙවෙයි ශරීරේ නෙවෙයි හිතේ නෙවෙයි. රූප විශ්ය අදාළ වෙන්නේ ඇහැටයි චක්කු ප්‍රසාදයටයි. එතකොට ඒ බුද්ධල දකින්න දකින්නයි කියලා මේක. අර බාහිරව තිබුණු රූපේ වෙනුවට අධ්‍යාත්ම දකින්න දකින්නයි කියලා මේක. ටික ටික වෙලාවක් යනකොට තේනවා ඇහෙන් රූපයක් දැකලා හිතේ ඇති වෙන චේතනා සහ සංකල්පන චේතනා සුළුතුළු කනට සත්‍යයක් ප්‍රදීම නිසා ඇති වෙන මේ කාලබල සංකත කරුත්කල් චේතනා නාසයට හුලඟ වැඩිම හුලඟ වැඩිම නිසා කයට පහද වැඩිම නිසා දුරට රසවද කියන්නේ ඊම සමානකමක් තියෙන්නේ අවුල්කරණය තමයි කලවම් කරන්නේ. ඒක ඇහෙන් සංඥාවක් කම්පනයක් මාර්ගයෙන් තමයි එන්නේ. කනින් ආවත් කම්පනයක් මාර්ගයෙන් තමයි එන්නේ. නාසයෙන් ආවත්, දිවෙන් ආවත්, කයින් ආවත්, හිතෙන් ආවත් කම්පනයක් මාර්ගයෙන් තමයි එන්නේ. එතකොට අපි දැනනවා දැනනවා කියලා නේද? එතකොට විඥානයේ ශක්තියක් ඇති වෙනවා මේ අනිත්‍ය ප්‍රතිපද භාවයටපත් වෙයි. අනිත්‍ය ප්‍රතිපද භාවයටපත් වෙන ඕන චේතනාවක් කොපටද? ඔන්න චේතනාවක් කොහොම විරංජනය වෙලා යනවා. එතකොට යෝගාචර තනි වෙච්ච පාරමිච්ච ගතියකටපත් වෙනවා. ඉතින් ඒ භාවනාව වෙනවා. ඉතින් ඒ වෙලාවේ ආයතනයක් රූප දකින්නකොට වගේ රූප රූප මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒක අවුලකටපත් වෙනවා. ඒක මහා විලෝපනයක් වෙනවා. ඉඳා ඒ වෙලාවේ මේක වැරදි තමයි. මෙනෙහි කරනවා නම් දැනනවා කියලා මෙනෙහි කරනවා. අර අනිත්‍ය ප්‍රතිපද විඥානෙට හොඳට චේතනාවලින් පරිබාහිරව ස්වરૂපය ඇති කරගන්නවා. ආන් එතෙන්ද යන තරමට දක්ක වෙන්න නම් යෝග ආවතරය ප්‍රථම මාර්ග ඥානෙ, ද්විතීය මාර්ග ඥානෙ කියලා ඉක්මවර පස්සේ නම් පුළුවන් වෙනවා. මෙන්න මෙන්න කිදින කරෙන් වෙන මෙහෙමයි කියලා අවබෝධ කරගන්න. ඒක තමයි දුන්නේ කප්ප. නමුත් අර කියන උකරි ගන්න විපල්ප සංයෝගයේ පුද්ගලයෙක් බණ අහනකොටම මාත්‍රකාව කියනකොටම තේරෙනවා මේ දිලි බිඳින කාර්යකරණ ශක්තියක් වෙන දකින්න අවශ්‍ය නැහැ. ඊටත් වැඩි අරිහත්යක් තමයි අවශ්‍ය කරන්නේ ලක්ෂණ දෙකට. මේකේ තේ ධ්‍යාන වල ප්‍රතිඵල නම් අනිත්‍යත්. නමුත් මේ පොත රෝගිය ඒක දාන්න. ඒ වගේ තමයි පරියන්කයක් පටන් ගන්නකොට හැමදාම අන්තිම භාවනා කරන කෙනෙක් කියලා පටන් ගත්තොත් මුලදී ලොකු ශක්තියක් ඇති යෝගාවකට බහින්න පරියන්කට. මොකද හොඳ සක්මන් කරලා ඒ මුළු මුද්‍රා කරන් තිනවායින් කරලා වතුර ටිකක් බීලා කැහැලා කරලා. එතකොට මේ ශක්තියෙන් ගියාට පස්සේ ටික වේලාවක් යනකොට යෝගාවචරයට ආදරණ ගතියකට එනවනම් අච්චර ශක්ති වැය කිරීමකින් තොරව චේතනා නැතුව මෙහෙවීම කරව පරියන්කේ පාස්ස ගන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒකවල නින්දට වැටෙන දුන්නොත් මහා පාවිනාකය. ඉල්ලබා කන සම්පatti කත්ත නිරේකෝ විපත්. එතකොට මේ විහාර විවාදකට සාල සංවේද ඥාන පිටව ගන්න වෙනවා. දැන් බොහොම දුෂ්කරයි. දුර්ලභක්ෂණයක් ලැබිලා තියෙන මේ ලාන නින්දට වැටෙන දෙන්න නරකයි. සකසං කවදාවත් නරකයි. චේතනා පහල කරන්න නරකයි. චේතනාවලින් තොරව අචේතනිකව නැත්නම් ආයුර්මයේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයෙන් තොරව ඒක හොඳම වචනේ මම නම් පාවිච්චි කරන්න කැමති මේ අපන්නකෝ කියන වචනේ නමුත් අතුවාලයකට පෙන්නන්නේ අවිරුද්ධව කියලා ඒක ගැළපෙනව යන්න දෙන්නයි. අන්න එතකොට මේ ගාවට මේ සතිපට්ඨානේ සඳහන් කරන විදිහට සාකෝපණීකාකන්න කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිතමානා නිවිතති කියන ඊගා මට්ටම කියන්නේ රූප තණ්හා ලෝකේ වී රූපං තත් රූපන සාත රූප ඉත්තේ තණ්හා උත්පජ්ජමාන උපජ්ජති එත් නිවිසමානා නිවිතති මෙන්න මේ විදිහට අරමුණක් ගැටෙන වෙලාවට මූල කර්මස්ථාන හෝසක්මනේදී හෝ ඒ දේ වැඩවලදී ඒ අරමුණ විදී චේතනා අලුතෙන් පහළ නොවන තාක් සතියක් වීර්යයක් කටයුතු කළොත් සම්මාපච්චය වේදනාව වෙනුවට සංඥාපච්ච මේ වේදනාපච්ච සංඥා වෙනුවට වේදනාපච්ච පඤ්ඤා බලයි. දැන් මේ සඳහන් කරලා තියෙන්නේ වේදනා තිබුණා, චේතනා තිබුණා, මේ වේදනා චේතනා විකාරස් කුෂ්ණා පාරයි. ඒක ඒකාන්තයෙන්ම තුන්හා සංඥාම තමයි අපි මේ කතා කරන්නේ දෙවෙනි සමුදේ සත්‍ය පිළිබඳව. එච්චේසා සංඥා කියලා මම පටන් අරගත්තා. රූප සංඥාවෙන් තමයි ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේ කොහොදෝ යන කුණු කන්දලයක් නිසා අතරමහා භූතයන් නිසා කොහෙදෝනද කෘෂ්ණාවක් පහළ වෙලා. ආනේක පාලම වෙන්න නම් වේදනා මට්ටමේ චේතනා මට්ටමේ වීම ඒක ඇතිහැටි දැකීමේ කියන කටයුතු දැම්මට පස්සේ අපි මේ මෙලිකුවක් දැකලා වතුර කියලා හිතා ගන්න හැටි, සමයයක් දැකලා නිහේ කියලා හිතා ගන්න හැටි ආදී වශයෙන් මේ සාමාන්‍ය භාවිත අභාවිත පුද්ගලයන් වශයෙන් මේ ලෝකය චේතනා පූර්වකව හොඳයි නරකයි හතුරයි මිතුරයි ඇතුළයි පිටයි සුදුයි කළුයි ආදී වශයෙන් කියන මේ තේරමයි මේ තේරම බන්ධන කඩලා යන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම චේතනා භාවපා අභිවේගන යනකොට අපි අද තිබුණාර කලා විවාද තුන් තුන් වේදින් යන වගේ කියන දේවල් සම්පූර්ණයෙන් අඩු වෙලා ගල්බමුණේ වාගේ. භාවනා කරන් ඉඳගත්ත ගල්බමුණේ වාගේ. ලෝකේ මොන දේ වුණත් මොන සාධාරණ යථාගාමී කොටින්ම කියනවා නම් හොඳ නරක දෙකක්. මෙන්න මේක තමයි අද මේ ආගම කටයුතුනේ කොහොමද ආවේ ඇති කරගත්තත් දරා ගන්න බැරිලා. මේගොල්ලෝ ඒක නම් හොඳ නරක දෙකක් අරගෙනම නිවන් යනවා. ඕක අහලන්න වෙනකොට චේතනා පහල කරගෙන ඒක සබා ගන්න එක යන්න හොඳයි විදිහට වඩා. ඒකත් එපා චේතනත් එපා. කුෂ්ණාවත් එපා. ඇත්ත ඇති ඇති දකින්න ඕනේ කියලා බලන්න නම් පරියන්කේදී වැඩේ කරන්න බෑ පරියන්කට යන්න ඉස්සරම සම්මද්දෘෂ්ටි තියෙනවා. මේ සම්මද්දෘෂ්ටි යන තමයි අවස්ථාවට පස්සේ දැන් යන විදිහට බලනකොට පද බල මේ චේතනා පාල වෙන්නේ නමුත් අරමුණේ හිත තියෙන. අරමුණේ තියෙන තියෙන කල්පකාණ ගැහැරමන්න ගෙවන්න පුළුවන්. මම මේක ගෙවනවා කියලා. අර ප්‍රයෝග අතහැරලා මේ ලක්ෂණ වචන පාවිච්චි කරන පාවියේ ප්‍රයෝග ප්‍රතිස්පස්තම් කරනවා. තාම මෙතෙක් කල් යදවපු සෑම <clears throat> යදවමක්ම නතර කරගන්න. ඒක කාටද කියලා. මෙතන දීපිට වෙන්නේ ඇත්තටම సౌందර්යය හොඳ පැත්ත, సౌందර්ය පැත්ත යටපත් කරමින් හොඳ නරක මත කරගත් අපේ ආධුනික ජීවිතේ හොඳ නරක යටපත් මේ සත්‍යයක්. ඉලක්ෂණය මත. ඒ ඉලක්ෂණය මත වෙන්නේ සුභ දුක්ඛ අත්ත වශයෙන් නෙවෙයි. අසුභ අනිත්‍ය අනත් අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අසුභ වශයෙන් අනාත්ම වශයෙන් එතකොට තමයි අර කම්මැලිකම කාරණය. එතකොට තමයි අර නිබ්බිදා පහළ වෙන්නේ. ඉතින් යම් කිසි වෙලාවකට නිවනේ මෙතිට බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඉතින් අර සමාධියෙන් හැම විදිහ ගන්න සුතේ නිවනට එහා කල්පනා කරමින් කතා කරමින් අන්තියක් අධ්‍යයන ගන්න බණ කියමින් නැවතින පටන් ගන්නවා. නමුත් ඒ කාලීනාස්තිල බවක්, සත්‍යයේ පිටිපාන බවක්, අර සුම්මයි නැත්නම් අපන්න ප්‍රතිපත්තියෙන් බැහැර යන ගතියක්, අවුස්සන ගතියක්, කුප්පන ගතියක් මේකේ තියෙනවා කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි නැත්නම් මනාවගත්තු මේ සම්මානය රතය නිවනම බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේ චේතනාවල සංසිඳීම, මෙහෙවීම වල සංසිඳීම, ප්‍රයෝග වල සංසිඳීම එනකොට මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා ගන්න පුළුවන් ගැතිය තියෙනවා නම් සමන් ආරක්ෂාව ගන්න. මාත්‍ය ප්‍රතිපදාවේ ඉන්නේ. මේ වෙලාවේදී ඒක අමීරිය පෙනුනත් මිහිරිය පෙනුනත් ඒකට ඇදහිල්ල උපදවාගෙන ඉදිරියට යන්න නම් මේ චේතනා පිළිබඳව දැනෙන අවබෝධයක් නොවුනොත් මේ යන දෙවිස් තුනම කොම කන්දල් මට රාගයේ සාක්ෂිත්නා පාල වෙන්න පුළුවන් කලහ විවාද පාල වෙන්න පුළුවන් වාද විවාද පාල වෙන්න පුළුවන් යම් වෙලාවක මේ ඉක්මවලා වාද විවාද ඉක්මවල චේතන රහිතව යෝගාවචරයක් පිටකට හෝ මූල කර්මස්ථානේ ඇද එළියට ගියා නම් ඒ යෝගාචර වහාම තේරුම් අර ගන්නවා ලොකු සාන්තියක් මහා සම්පූර්ණ නැගලා ඈත සාගියක් වෙන දින්ද වාතාවරණ ලැබෙදී ගමෙන් එන දුම් ගඳ ගමෙන් එන තාත්ත නැතුව විවේක වෙන්න පුළුවන් ගැටයක් ඇතිවෙනවා මේ විරාජේ ප්‍රයෝග නැතර කරලා දර්ශනයෙන්ම දැකීමෙන් මේක ප්‍රහාණය කරන්න ඕනේ කියන එක තමයි පළවෙනි මාර්ග ඥානය කියන කතාව ඒක නිසා මතක තියාගන්න ඕනේ භාවනාවේදී යොදවන විදවුම් වල තමන්ම විනිශ්චය කර යුතු අවස්ථා අඩුම ගන්න දෙකක් තුනක් තියෙනවා. රතිය පැත්තෙන් බැලුවත්, සමාධිය පැත්තෙන් බැලුවත්, වීර්ය පැත්තෙන් බැලුවත් තේරෙනවා. ආන්නේ පිළිබඳ අවදි වෙන්න නම් අධ්‍යයනයේ පුරාම යෝග අවශ්‍යය එළඹ සිටියේ. යෝනිසෝමන කාර්යක්‍රියාවක්. අන්න ඒක තමයි ජීවිත වශයෙන් කටයුතු කරන්නේ. එහෙම නැතුව කඩලා ඉලක්ක ඇති කරගන්නවත් වාදයක් ඇති කරගන්නවත් නෙවෙයි. නමුත් මේ මට්ටම් වලට පත්වෙච්ච කෙනාට නම් මේ කාරණාව ලැහෙනකොට තේරෙනවා මෙන්න මෙතන මම ඉති කරගන්න ඕනේ කියලා. ඒක මොකද තමන්ගේ මතකයෙන් වාක්‍ය නිසා. මේ තොරතුරු එකතු වෙලා ඒ ඉදි කරගැනීමේ වැඩ පිළිවෙල ඉස්සේ ඉදි කරගැනීම තව තවත් වෙනවනම් අපි අත්වත් වෙලාවක් ගත කරා වෙනවා. එසේම මේ වෙලාව අත්වත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා.